දෛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 217 වෙනි අපේ භාවනා වැඩමුළුව වෙනුවෙන් අපි සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. එතකොට මේ වෙනකොට මේ පිටිසට නිසන් වනේ වෙනුවෙන් ඒ උපස්ථාන තුනක් ලැබිලා ඇති කියන පදනමේ ඉඳලායි මම මේ කතා කරන්නේ. ඉතින් ඒවා ලැබිලා නැත්නම් එතකොට අපිට දැනගන්න පුළුවන්, සපයා ගන්න පුළුවන්. එකක් තමයි පිරිස සීලේ පිළිටවලා තියෙනවා. ඒ නිසා පිරිස අලුත් වෙන්න පුළුවන්. gedara dore නෙවෙයි ගත කරන්නේ වෙන ඇඳුමක් අඳින්න වෙන කාලසටහනක් කරන්නේ වෙන පිරිසක් ඇසුරු කරන්නේ. දෙක එහෙම ඉඳලා විවේක වෙන්න පරියන්ක සක්මනක් කරන්න ගියාම හිත පවත්න්නේ සිහිය පවත්න්නේ මානසිකාරය පවත්න්නේ කොහොමද කියලා කියලා දීලා තියෙනවා. අපි ඒකට කියනවා කමටහන් දෙනවා කියලා. ඒකත් මේ වෙනකොට ඒ පටිගත කළ දේශනාක් මාර්ගින් ලැබෙනවා. තුන්වෙනි එක අපි නිසන්වනේ 30000 වෙනි වැඩමුළුවේ ගත කරනකොට ඒකට අදාළ චර්යා පද්ධතිය. මේ වෙලාවේ තමයි කාලසටහන, මේක තමයි වැසිකිළිය, මේක තමයි කෑම, මෙහෙමයි කෙරෙන්නේ කියලා ඒව මතක් කරලා දීලා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ තුන අවශ්‍යයි. අපි ඔක්කොම මේ යන ගමනේදී එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරගන්න. ඒකටමයි ඔය ගොනු කිරීම කරන්නේ. ඉතින් ඒ ගොනු කිරීම කාටද ලැබිලා නැත්තම් හෝ කාටද ඒක තේරුනේ නැත්තම් හෝ කාටද ඒක පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් අනික් අයට බාධායි එකේ. ඒ නිසා ඒ කාට හරි මේ කියපු කාරණා පිළිබඳ නොතේරුම්කමක් හෝ දැනු ලැබුණ නැතිකමක් තියෙනවා නම් කර්මා කරලා දැන් කතා කරලා අපිට දැනුම් දෙන්න. එතකොට අපි වග බලා ගන්නවා නිසන්න වණෙන් කරන ප්‍රධානම මේ උපස්ථාන තුන වෙලා තියෙනවා කියලා. සංග්‍රහ තුන වෙලා තියෙනවා කියලා. ඊට අමතරව මේ අපි රැස්සෙන එකේ තව මේ තුන අමතරව තව ප්‍රයෝජනයක් තියෙනවා. අපේ භාවනා කමටහන් සුද්ධ කරනවා කියන අදහස. නැත්තම් කමඨං සුද්ධ කරනවා කියන අදහස. ඉතින් ඒක අපි Nissan වනේ ලෝක ඉස්සල්ලාම වතාවට පොදු කමඨං සුද්ධ කිරීම කියන වැඩ පිළිවෙල පටන් ගත්තා. ඉතින් ඒකට අපි තම තමන්ට අදාළ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ භාවනාවට අදාළ ප්‍රශ්න ප්‍රකාශන එහෙම නැත්නම් අත්දැකීම් එලි කිරීම කරනවා. ඊටත් අමතරව අද හවස 5ට අපි රැස් වෙනවා ධර්ම දේශනාවකට. අන්නේ ධර්ම දේශනාව සම්බන්ධ මොනවා හරි ගැටලු තියෙනවා නම් හෝ අහන්න දෙයක් තියෙනවා නම් අපි හෙට මේ වෙලාවේදී එක ලිඛිතව ඉදිරිපත් කරනවා විසඳා ගැනීම සඳහා. ඉතින් ඒ ගැන විස්තර යන්න ඉස්සෙල්ලා මම කැමති අද මේ 217 ඉස්සෙල්ලාම ආපු කී දෙනෙක් ඉන්නවද කියලා අත උස්සන්න කියලා. පළවෙනි වතාවට ආපු අය. ඒ අයට තමයි ගොඩක් වෙලාවට මම මේ කතා කරපු ටික වැදගත් වෙන්නේ. අනික් අයට මේක සිහි කැඳවීමක් විතරයි. නමුත් පොදුවේ ඔක්කොටම වැදගත් වෙන දේ තමයි මේ විදිහට අපි කතා කරන්න වෙලාවක්පත් කරන නිසා අනික් තැන්වලදී කිසි විදිහකට කතා කරන්න එපා. ඒ වගේම අනික් අයගෙන් අහන්නත් එපා මේ ප්‍රශ්න. වැඩිපුර සංවිධානයෙන් අහන්න අවශ්‍ය දෙයක් තියෙනවා නැත්නම් මෙතෙන්දි කතා කරන්න. නැත්තම් වෙන්නේ එක එක්කෙනෙක් ගිහලා තව කෙනෙකුට කතා කරනවා දෙන්නම් වැරදි බැදෙනවා. කතා කරපු එක නේද උත්තර දුන්න එක කියලා මම බලන්නේ දෙන්නට මේ යන්න කියන එක විතරයි මම කියන්නේ. මොකද අනික් කට්ටියද විවේකේ රැකෙන්න ඕනේ මේ වගේ මේ ගමක වගේ පවතින මේ වගේ භාවනා මධ්‍යස්ථානයක කතා නොකර ඉන්න තැනකට ගන්නවයි කියන ගොඩාක් ප්‍රයත්න කරලා අරන් තියෙනවා. එක්කෙනෙක්ගේ දෙන්නේගේ හුදු ලාමක ආශාවකට මේ කතා කරන්න පටන් ගත්තොත් ලේසිම වෙලෙ තමයි කන කපලා එළියට දාන එක. ඒක කරනවාමයි මම. විශේෂ මේ වගේ පිරිස වැඩි වෙච්චාම ගොඩාක් කතාවට පෙළඹෙනවා. ඒ නිසා කිසිසේත්ම කතා කරන්න එපා, උත්තර දෙන්නත් එපා. කාටද අවශ්‍යතාවය තියෙනවා මේ ලියලා දාන්න මේකට. නැත්තම් වැඩිපුර නායකත්වය ආමන්ත්‍රණය කරන්න තමයි ළඟට ප්‍රශ්නයක් ආවට උත්තර දෙන්න යන්න එපා. කියන්නේ අවලාවින් අහගන්න අවල් වෙලාවෙ අහන්න. නමුත් අපි හිතමු හදිසි ගින්නක් හටගත්තා. දැන් කාටද කරන්ට් එක වැදුනා. ඒ වෙලාවට අපි දැනගෙන තියෙන්න ඕනේ ඒ හදිසි අනතුරකදී මොකද්ද කරන්න කියලා. අන්න ඒ ටික මේ වෙලාවේදී මම මතක් කරනවා. එතකොට අපිට ඉදිරියට යන්න පුළුවන්. අන්තික අර මුලින් කියපු தত্ত্ব කමඨාන් පිළිබඳව, සිල් පිළිබඳව හෝ ආචාර පද්ධති, ධර්ම පද්ධතිය පිළිබඳව අපි මං වග වෙනවා. ඒක පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒ නිසා ඒක මේ ප්‍රශ්න කරන මිසක්ක අනික් අයට කතා කරන්න යන්න එපා. අපි වැඩමුළු 216ක් සාර්ථකව නිම කරලා තියෙනවා. ඒක නිසා අපිට බය නැතුව කියන්න පුළුවන් මේක ගක් වෙලාවට කරදර කරන එකක් නැහැ. Tamanට කරදර නම් ඒක විතරක් ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරලා අපි ඒ ටික හදාගත්ත ගියා. ඉතින් මේ ටික අපි හැම වැඩමුළුවකදීම පළවෙනි දවසේදී මතක් කරනවා. දෙක ඒ වාගේ Tamanට දැනුම් දීමට යමක් තියෙනවා නම් ඒක සඳහා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කල්ැතුව මේ ප්‍රශ්න පෙට්ටියට ලියලා දාන්න පුළුවන්. ඒකට කල්ැතුව දාන තරමට ලේසි. මොකද කියවන එක නාටමික කියවලා බලන්න වෙනවා. මේකට අනවශ්‍ය දේවල් දාලා තිනවා අයින් කරන්න. ඒ නිසා අවසාන මොහොතේ දැම්මොත් ඒක එක්ක සලකා බැලෙන්නේ නැහැ නැත්නම් හිතට කල් යනවා. එහෙම නැත්නම් කල් වේලා ලැබුණොත් මම ආරාධනා කරනවා සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. ඒකට කාටරි ප්‍රශ්නක් තියෙනවා නම් අත ඉස්සුවොත් අපි දන්නවා. එයා වෙනුවෙන් අපි මයික්‍රොෆෝනයක් හදලා තියෙනවා. ඒකට ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්නය ප්‍රකාශය මාතෘකාව චෝදනාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් සමාජලට ලියලා තියෙන ප්‍රශ්න අංග සම්පූර්ණ නැත්නම් මම සභාවෙන් ඉල්ලා හිටිනවා මේ ලියපෙකනයි ඉල්ලා හිටිනවා කරුණාකරලා මේ මේ තොරතුරු ඉදිරිපත් කරන්න සාකච්ඡාවට යන්න එහෙම නැත්නම් අපි ඒක වැදගත් නැහැ කියලා පැත්තකට දානවා සභාවට ඉදිරිපත් වුනේ නැත්නම් ඒකට අපි මේ මයික් එකක් දාත් කරලා තියෙනවා මේ මයික් එක මේ ස්පීකර් දෙක මැද තිබුණොත් තමයි සද්ද හරියට එන්නේ මයික් එකේ හිට මෙහෙට කරන්න එපා එතකොට ස්පීකර් වලින් සද්ද එනවා අනවශ්‍ය සද්ද ඒ නිසා දැනට යන විදිය හොඳයි. මම හිතනවා කාටත් වගේ ඇහෙනවා කියලා මම කතා කරන එක. ඒව නැත්තම් ඒ ඉස්සරහට එන්න මේ ඇහිෙන එක හදාගන්න එතකොට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මම විනාඩි 8ක් 10ක් විතර වගේ කාලය අරගෙන තියෙනවා. ඉතින් අපි දැන් බලාපොරොත්තු වෙනවා ලිඛිත ප්‍රශ්න තියෙනවා කියලා හිතලා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න. ඉතින් මම ඉල්ලා හිටනවා වැඩමුළු නායකත්වයෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපිට සැසිවාරයේ ආරම්භ කළ දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 8ක් තිබෙනවා. පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආනාපාන සතිය මා හිඳගත් විට ආස්වාස කරන විටදී ඒ ඊතා කෙටි බව වැටහෙන අතර හුස්ම රැල්ල පිටවන විටදීද ඉක්මනින් පිටවේ මුලින් මට ගතවන සමාවන්න මුලින් මට ගලා හැරෙන සිහින් දිය පහරක් ගලා යන්නාසේ දැනුනමුත් දැන් එසේ නොවන බව සඳහන් කරමි. ඉඳගත් සැනින් වාගේ හිත තැම්පත් වී පාවෙන ස්වરૂපයක් ගනී. ඉඳ හිට සිතුවිලි ආවත් එය සිතුවිල්ලක් කියා දැනගනිමින් සිත නිදහස් කරමි. එය එය දෙකක් කොට වෙන් කරමි. මෙතන ඉන්නේ මා පමණක් යන්න සිතමින් මට දැන සමාවන්න මුලින් හුස්ම ගැනීම පිටකිරීම ශරීරයට දැනුණද දැන් එය ගන්නා බව දනිමි. එහෙත් දැනෙන තැනක් නැත. ඊතා කිටිවීම නිසා අනෙක් අනික ශරීරයේ පැද්දෙන තෙරපෙන යන කරුණු භාවනාවට අයත් දෙයක්ද කළ යුතු දේ පහදා දෙනමින් ඊතා කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මෙම සිදුවීම කාලයක් තිස්සේ ඇති වූ දෙයකි. මුලදී එය හරි හරි හිරිහැරයක් ලෙස දැනුණද දැන් එය සාමාන්‍ය දෙයක් වුවද එය ඇත්ත తত্ত্বය දැන ගැනීමට කැමැත්තිමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. ඔය තියෙන ආනාපාන සිවුමුණත් ගුරුසුණත් තාම සතිය පැවැත්වීමට ඒක ආධාරකයක් කුණ්‍යක් වෙනවා නම් එහිම පවත්තන්නේ එතකොට ශරීරේ নানা ආකාර දේවල් දැනෙන්න පුළුවන්. ඒ සතියට බාධා කරන්නේ නැති තාකල් ඒව එකක්වත් ගණන් ගන්න එපා. ගණන් ගන්න ඕනේ බාධා කරනවා නම් විතරයි. ඉතින් ඒක නිසා අනික් පැත්තෙන් කියන්න පුළුවන් වගේ নানা ආකාර දේවල් සිද්ධ වෙද්දි සත්‍ය පවත්තන එක ඉව නැතුව සත්‍ය පවත්තනට වැඩිය හොඳ දෙයක් කියලා කියනවා. මොන දේ ආවත් ඒක බාධා කරගන්න නැතුව සත්‍ය පවත්තන්න පුළුවන් නම් ඒක අර බාධා නැතුව නිසින්ින්දී සත්‍ය පවත්තනට වැඩිය දක්ෂකමක්. සත්‍ය දක්ෂකමක් සම්පජඤ්ඤේ දක්ෂකමක්. ඒ නිසා ඕන දෙයක් තිබිච්චාවයි තම වාහනයක් පාරේ අරගෙන යනකොට දෙපැත්තේ දේවල් බල බල එලවන්න යන්න එපා. පාර තියෙනවනම් යන්න. ගොඩාක් දේවල් දෙපැත්තේ තියෙයි. ඒක බලන්න ගියොත් වෙන්නේ මේ පාරේ අනතුරු වැඩි වෙනවා. ඒ නිසා ගමන්ට බාධාවක් නැත්තම් බාහිර මොනවා තිබුණත් අර කියලා තියෙන දෙයට ඒකට එන්නේ එන්නේ වගේ තියෙන නපුර අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ තියෙන බාධා අඩු වෙන්න පටන් ගන්නවා. ඒක ස්වභාව ධර්මයක්. මේ අහල පහල තියෙන දේවල් වලට කරදර කිරීමෙන් අපි තමයි කරදර හදාගන්නේ. ඒව එකක්වත් අපිට කරදර කරන්න දෙන දේවල් නෙවෙයි. අපි මෙව්ව කරේ දාගෙන ඊට පස්සේ ඒවත් එක්ක තන්දර ගොතනවා. ගණන් නොගෙනින්ට ඉගෙන ගත්තොත් දිගට සත්‍ය පාත් ගන්න පුළුවන්. දිගට මුණ අරමුණට මුණ දාගෙන ඉන්න පුළුවන්. මේ වගේ තියෙන මේ නපුරත් අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක උඩ තේනවා මෙතෙක් කල ජීවිතේ මොනවා හරි පැටලිලා තියෙනවා නම් පටලවාගත්ත දේවල් මිස ඒව සාමාන්‍ය අපේගේ පැටලෙන්නේ නැහැ. එන්නේ පාඩමට තමයි යන්න හදන්නේ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව වම් කණෙන් හෝස් හෝස් යන ශබ්දයක් නිතරම දැනුණා මෙනෙහි කළා නැතිව ගියා පිම්බීම හැකිලිම වාර 50ක් පමණ එක දිගටම කළා වතුර හැලියක් බුබුලු දමමින් නටන ආකාරය දැනුණා ක්‍රමයෙන් ලිහිල් වී නැති වී ගියා හුස්ම ගන්න බව පමණක් පසුව දැනුණා හුස්ම ගන්නා විට කෙටිය පිට කරන විට දීර්ඝය සක්මන වචනයෙන් කියමින් සක්මන් කළා. එක කකුලක් වාර 6ට බෙදී යන අයුරු වැටහුණා. එසවීමත් කකුල තැබීමත් ගෙන යෑමත් පහත් කිරීම තැබීම සහ තද කිරීම හොඳින් දැකගත්තා. කකුල බිම තබා ඔබන විට උකුල් ඇටය දක්වාම ඒ තදවීම සිදු වුණා. ඔසවන විට ලිහිල් වී ගියා. කකුල ඇතුලෙන් හීනි නි සමාවන්න මට වචනේ පැහැදිලි නෑ. කකුල ඇතුලෙන් හීනි හීනි යමක් තෙරපෙමින් උඩට එන බව දැනුණා. මේ එපමණයි ස්වාමීන් වහන්සේ. ඔව් මේ විදියට මේ බිම්බි මෑකිලිම ගැන කතා කරනවා ආනාපානට යනවා ඊට පස්සේ අනිකුත් සංනිවේදන පැමිණෙනවා. ඉතින් ඒකෙදි කලබල වෙන්නේ නැතුව දිගටම සතිය පවතිනවා නම් ලෝකාවතරගේ හිත කලබල වෙලා නැහැ. නමුත් අපි කියනවා සාමාන්‍ය එක අරමුණක් වඩා Tamanට ප්‍රසිද්ධ ගොඩක් වෙලා පවතින ඇසුර කරන්න පුළුවන් ඒ කාර්මුණක් තෝරාගෙන ගමන යන්න පටන් අරගත්තොත් තවත් පහසුයි. නමුත් අනින් කියන දේවල් කරදරයකට ගන්න එපා. ඒක නිසා Tamanට පිම්බි මහැකිලින් පුළුවන් නම් ඒක එක් කරන්න නැත්නම් එකක් දෙකක් පරියන්ක කරලා බලලා ආනපාන පහසු දෙන්නේ ඒක ගන්න දෙකේ එකක් කරගත්තාම ලේසි. ඒකට අපි පොඩි මෙහෙවීමක් පොඩි කල්පනා ඥානයක තු කිරීමක් කරන්න ඕනේ. එහෙම නැත්නම් හිත අරකේ ඉන්නවා මේකේ ඉන්නවා මේකේ ඉන්නවා මේකේ ඉන්නවා වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. ඒක සමහර විටක අර සරල රීකී අධ්‍යා භාවනාවට සරල රීකී ගැනීමට රීකී අවබෝධයට බාධා වෙන්න පුළුවන්. ඒ නිසා දිගට කිරීමෙන්ම තමන්ගේ මූල කර්මස්ථානේ මොකද්ද කියන එක හඳුනාගන්න ඒක අත්දැකලම කරන්න ඕන දෙයක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැනට වසර දෙකමාරක පමණ සිට මෙම වැඩමුළු වලට සහභාගී වන අයෙක් වෙමි. සක්මන් භාවනාව මුලදී වම දකුණ හා ඔසවනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමින් සක්මන ප්‍රගුණ කළද දැන් සක්මන් තීරුවේ මුල සිටගෙන මම දැන් මෙතන සිටගෙන ඉන්නවා යනුවෙන් කයට සිත යොමු වෙනවත් සමගම සිත හුස්ම රැල්ල හා එක්වේ. ඉන්පසු සක්මන පටන්ගෙන කිසිම මෙනෙහි කිරීමකින් තොරව සක්මන සිදුවේ. සිත හුස්ම රැල්ලේ පවතී. සිත පිට ගියත් ඒ සැනින් දැනී නැවතත් කයට සිත යොමු වේ. රූකඩයක් ඇවිදින්නාක් මෙන් ඒ දෙස බලා සිටී. මෙය මෙනෙහි කරමින් ඇවිදිනාට වඩා පහසු බවක් දැනේ. පර්යංක භාවනාව පර්යංකය හොඳින් සකසා වාඩි වී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යයි සිතා සිත කයට යොමු වේ. මුලදී පපු ප්‍රදේශයේ උස් පහත් වන ආකාරය ප්‍රකට වේ. එය නිරීක්ෂණය කිරීම සඳහා නාසිකාග්‍රයට සිත යොමු කළ විට මුලදී ආශ්වාසයේ දීර්ඝව ඇතුළු වන ආකාරයත් ප්‍රශ්වාසයේ කෙටියට පිටවන ආකාරයත් දැනේ. ටික වේලාවකදී ක්‍රමයෙන් මෙය සියුම් තත්වයටපත් වී සිතත් හුස්ම රැල්ලත් එකක් බවටපත් වී තැම්පත් වේ. ඉන්පසු කිසිවක් නොකර ඔහේ බලා ඉන්නවා වැනි තත්වයක් වේ. මම දැනට අත්විඳින්නේ මෙම තත්වයයි. එදිනෙදා වැඩ කටයුතු වලදී සතිමත්ව සිටීමට උත්සාහ කළත් සමහර කටයුතු වලදී සතිය නොමැතිව සිදු වූ බවක් දැනේ. ඒ ගැන කිසිදු කම්පාවක් නොමැතිව නැවතත් සතිමත් වීමට උත්සාහවත් වේ. දිනෙන් දින සතිමත් වීමේ දියුණුවක් ඇති බව වැටහි. ඉදිරියට භාවනාව දියුණු කර ගැනීම සඳහා උපදෙස් බලාපොරොත්තු වෙමි. වහන්සේට තෙරුවන් සරණයි. මේකේ කාරණා දෙකක් සීපත් කරන්න මතක් කරන්න හිතෙනවා. එකක් තමයි සක්මන් කරනකොට ආස්වාද ප්‍රසආචයේ මූල කර්මත්තාන්න ගන්න එපා. දෙපතුල පොළව ගැටෙන එක තමයි ගන්නේ. ආනපානෙ පේනවනේ පැත්තක තියලා තියන්න. එහෙම නෙවුනොත් පටලැවෙන නිසා සක්මණේදී මේ පාඨවි ධාතුවේ පොළවේ උපස්තරේ කකුල හැප්පෙන එක තමයි ගන්න. ඒක එකක්. දෙක එදිනදා ජීවිතේ ගොඩක් සතිය නැති වෙච්ච වෙලාවල් ගැන සඳහන් කරලා තියෙනක හොඳයි කලබල වෙලත් නැහැ. අන්න එහෙම ඉඳලා සතිය නැතුව ඉඳලා නැවත සතිමත් වෙච්ච වෙලාවල් වෙලාවක කොහොමද දන්නේ සතිමත් උනායි කියලා. මොකෙන්ද දැනගත්තේ කියන කාරණාව කියන්නේ නැති වුණොත් ඔය කියන එකත් හිතපු එකක් වෙන්න පුළුවන්. තමයි මෙන්න මේකට අසත්‍යමත් වුණා ඊට පස්සේ මම සත්‍යමත් වුණා. මෙන්න මේ කාරණේ මේ ප්‍රත්‍යක්ෂණයෙන් මේ සාක්ෂියෙන් මම සත්‍යමත් වෙච්ච බව දන්නවා කියන කාරණාව කිව්වේ නැත්නම් වාක්‍ය නිම නැහැ. පරිච්ඡේදේ સમાપ્ત නැහැ. හිතපු කතන්දරයක් විතරයි තියෙන්නේ. ඒ නිසා අනිත් දවසේ ලියනකොට නැවත අරමුණට ආව නැත්නම් සතියට ආවා කියලා මෙන්න මේ නිසා මම ඒක දැනගත්තා කියන ඒ සාක්කිය අද්දුරු සාක්ෂිය ප්‍රත්‍යක්ෂණය සඳහන් කෙරුවේ නැත්නම් මේ රචනයේ තියෙන විදුහුරු ගතිය නැති වෙනවා. නිකම්ම නිකන් හිතලා කියන එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එහෙම නොවීම පිණිස හැම වෙලාවෙම හිත ගත්තනම් ආපහු ආවනම් මොකේද හිත ආවේ කොහොමද දන්නේ මේ හිතලුවක් නෙවෙයි ඇත්තටම මගේ සතිය නැවත පිහිටියා කියන කාරණාව ලියන්න කීටක මතක් කරගන්න කැමතියි. තෙරුවන් සරණයි අති පූජනීය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු 3ක පමණ මේතිරිගල ආරණ්‍ය සේනාසනයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වූ ආනාපාන සති භාවනාවේ යෙදුන කෙනෙක් වෙමි. කෙටි කලකින්ම හිස්තැන අත්විඳි අතර මේ දක්වාම මම හිස්තැන තුල හිර වී ඇති බව දැනේ. මගේ මේ ගැටලුව කීපවරක්ම ඔබ වහන්සේට ඉදිරිපත් කළ අතර මගේ සත්‍ය ඥානයේ හෝ උපනිශ්‍රේ සම්පත නැතිකම නිසාදෝ මම තවමත් එහි කොටු වී ඇත. මම පැයක පමණ සක්මන් භාවනාව හොඳින් කරමි. කිසිම අරමුණකින් තොරව මම දැන් මෙතන හිටගෙන හොඳින් සක්මන් මළුව දිස බැලීමි. ඉන්පසුව මම දැන් ඇවිදිනවා සිතමින් ඇවිදින බව දකිමින් සක්මන් කරමි. දකුණු පාදයේ ඔසවත්ම දැනෙන සැහැල්ලු බවත් වායුව තෙරපෙමින් ඉදිරියට යවන දකුණු පාදය පහත් කර වැලි මළුවේ බිම පතිත වෙන විට යටිපතුලේ ඇඟිලි හා යටිපතුලේ ඉදිරි කොටස බිම වදින ආකාරයත් ඒ සමගම ඇඟිලි වැලි තෙරපෙමින් විලුඹද පොළව මත පතිතවන ආකාරයත් ඒ සමගම ශරීරයේ සියලු බර දකුණු කකුල දරා ගන්නා ආකාරයත් දකිමි. පාදයේ යටිපතුලේ මෘදු බව වැලිවල පවත්නා ගොරෝසු බව ස්පර්ශය හා ඝර්ෂණය අත්විඳිමි. ඒ සමගම වම් කකුලද වායුව තුල එසවෙන ආකාරයත් වායුව කපාගෙන ඉදිරියට යැවෙන ආකාරයත් පහත් කරන ආකාරයත් යටිපතුලේ ඉදිරි කොට සහ ඇඟිලි බිම වදින ආකාරයත් ඒ සමගම විලුඹද පහත්ව වැලි මත පතිතවන ආකාරයත් දකිමි. ඒ සමගම ෂණිකව ස්පර්ශය හා ඝර්ෂණයේද වැලිවල තෙත බව හෝ උණුසුම් බවද යටිපතුලට දැනෙන අතර ශරීරයේ බර වම් කකුලට මාරුවන ආකාරයද ඒ සමගම ෂණිකව දකුණු පාදයේ වායුව තුල ඉසවෙන ආකාරයද වායුව තෙරපමින් ඉදිරියට යැවෙන ආකාරයද පාදයේ පහත් කර බිම පතිත වන ආකාරයද දකිමි. මෙසේ ක්ෂණයක් ක්ෂණයක් පාසා විපරිණාමය වෙමින්ම දකුණු කකුල වම් කකුල මාරු වෙමින් මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරයත් සම්මන් මළුවේ එක් කෙළවරක සිට ඊළඟ කෙළවරට ගමන් කරන ආකාරයත් මළුව කෙළවරදී කෙටි ස්පර්ශ හතරකින් වරහන් තුල වම දකුණ වම දකුණ ලෙස ආපසු හැරෙන ආකාරයත් ඉන්පසු දිගටම ඉහත ක්‍රියාවලිය නොකඩවා සිදුවන ආකාරයත් අත්දකිමි මේ කාලය තුල ගමන් කරන්නෙක් නැත දෙපා පාවෙනවා මිස යැවෙන කෙනෙක් නැත. දිගින් දිගටම සිදුවන්නේ ක්‍රියාවලියකි ජීවිතයේම ක්‍රියාවලියකි සසරම ක්‍රියාවලියකියයි මට සිතේ. මේ කාලය තුල මගේ සිත පිට යන සැටිත් සැනින් ආපසු එන සැටිත් දෙස බලා සිටීමි. බොහෝ විට සිත පිට ගියේ পায় ඔසවන අවස්ථාවේදී පෙර සක්මන තුලදී නිදිමත දැනුණ නමුත් දැන් එසේ කිසිම නිදිමතක් නැතුව පැයකට වැඩි කාලයක් සක්මන් කළ හැකිය. සක්මන් මෙවන් සක්මනකින් පසුව පර්යංකයේදී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවායයි සිතමින් ඉඳගෙන ඉන්න ඉරියව්ව දෙස බැලිමි. ඉරියව්ව දෙස බලා සිටින විට සමහර දිනකදී ඊතා ඉක්මනින් හිත සමාධිමත්ව අරමුණෙන් තොරව බලා සිටිමි. ආනාපානය සිහි උනත් එය හසුවන්නේ නැත. කිසිම දෙයක් නැත. කිසිම පාලනයක් හෝ කිසිම මතකයකින් තොරව සිට එකවරටම නිින්ද ගොස් සිට ඇහැරුණාසේ එකවරම අවදි වෙමි. ඇහැ ඇරෙයි. තවත් විටකදී ඉරියව්ව දෙස බලා සිටිනා විට ආනාපානයේ ඊතා ඉක්මනින් හසු වේ. නාසයේ අග පහළ සිට නාස් කුහරයට ඇතුළු වන වායු ධාරා නාසයේ අග වැඩි ඇතුළට ගමන් කරන ආකාරයත් එම වායු ධාරාව ඇතුළට ගිය පසු අතරමඟ නාස් කුහරයේ සිට වායු ධාරාවක් පහළට ගමන් කරන ගමන් කර නාසයේ අග වැඩි පිටවන ආකාරයත් බලා සිටිමි. ඇතුළු වන හුස්ම ආශ්වාසයේ ලෙසත් පිටවන හුස්ම ප්‍රශ්වාසයේ ලෙසත් හඳුනා ගතිමි. ආශ්වාස වායු ධාරාවේ මුල මැද අග හඳුනා ගැනීමට හැකි වුවත් ඊතා ඉක්මනින්ම සියුම් වන හුස්ම රැලි නාසය අග පමණක් සැරිසරමින් එතන එතනම ඇතුළු වීම හා පිටවීම පිටවන ආකාරයේ බලා සිටියෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ ඊතා සියුම්ව වේගවත්ව සිදුවන ආකාරය පමණක් බලා සිටි අතර මෙනෙහි කිරීම කරාත්ම සිත උවත් එවැනි මෙනෙහි කිරීම වලට ඉඩ නොලැබුණි. නාසිකාග්‍රයේ අවට තද රස්මියක් මට දැනුනි. මුළු කයම මට නොදැනි. දැනෙන්නේ නාසිකාග්‍රයේ අග තද උණුසුම හා එතන එතනම වේගයෙන් හුස්ම ගැනීම හා පිටවීම සිදුවන ආකාරය පමණි. මේ தત્ත්වේ නීරස වන අතර බොහෝ පර්යංකවලදී තද අසහනයක පීඩනයක්සේ දැනේ. පැයක පමණ පැයක් පමණ සිටින විට එකවරටම නිින්දෙන් ඇහැරුණාසේ ඇරේ. පර්යංක කාලය තුලම මට දැනුනේ හිස් බව පමණි. ගෞරවනීය ස්වාමින් වහන්ස බොහෝ කාලයක සිට මා අත්විඳින පර්යංකවල ස්වභාවය මේ ලෙස වේ. මට සිතෙන්නේ මගේ භාවනාවේ කිසිම දියුණුවක් නැති බවයි. මේ මා මීට පෙර වැඩසටහන් දෙකකට සහභාගී වූයේ මේ தത്വයට උපදෙස් ලබා ගැනීමටයි. ඔබ වහන්සේ වැඩසටහන් මෙහෙය වූයේ නැත. ඒ කාලයේ වන විට පර්යංකයේ වාඩි වූ සැනින් සිත සමාධිමත් වූ අතර ඊතා ඉක්මනින්ම තද සමාධියක් ඇති නිින්ද ගියා වැනි තත්වයකටපත් වේ. මගේ බෙල්ල කඩා වැටෙන බවත් නිින්ද ගොස් සිටින බවත් බොහෝ දිනා පවසා ඇත. මේ தത്വයට මා උපදෙස් පැතූ අතර මට ලැබුණ උපදෙස් වූයේ තවදුරටත් ආනාපානය නොකරන ලෙසයි. සක්මන වැඩි කර පර්යංකය නොකරන ලෙසයි. ජීවිතයේම භාවනාවක් කරගන්නා ලෙසයි. නමුත් මේ ක්‍රමය මට නොතීරේ. ඒ නිසා මම බොහෝ අපහසුතාවයට පත්ව ඇත. gedara පරිසරයේ මගේ භාවනා දිවියට හිත කරය. මට පර්යංක භාවනාව නොකර ඉඳීමට බැරිය. ඔබ වහන්සේගේ සතිපට්ඨාන දෙක පොත කිය වූ මම නැවත පර්යංක භාවනාව කිරීමට පටන් ගතිමි. ධාතු මනසිකාර භාවනාව කරමි. එය හරි දැයි මට නොතේරේ. මගේ මේ தત્ත්වයේ තේරුම්ගෙන මට අවශ්‍ය නිසි උපදෙස් මට ලබා දෙන සීක්වා. ඔබ වහන්සේ නිරෝගී මත්ව දීර්ඝායුෂ ලැබේවා. සුඛදායක ප්‍රතිපදාවෙන් මේ භව ඊදීම නිවන් සුව අත්විඳීවා. මේ ටිකෙදි බොහොම කෙටියෙන් ලියන තිබ්බා. මේ දිගට දිගට අද්ද අද්ද ලියන එක හදා ගන්න ඕනේ, ව්‍යාකරණ හදා ගන්න ඕනේ ඉදිරිපත් කිරීම. ගොඩක් වෙලාවට මේ වගේ චරිතවල භාවනා හරියන්නේ එදිනදා වැඩ කරනකොට. ඒ නිසා පුළුවන් තරම් ඒ සාමාන්‍ය ජීවිතේ වැඩ කරන වෙලාවට කොච්චර දුරට තමයි සතිය පාත්තන්න පුළුවන් කියලා බලන්න. වැඩ සංකීර්ණ වෙන්න සංකීර්ණ වෙන්න සතිය දියුණු වෙයි. මේකේ සඳහන් වෙලා තියෙන විදිහට සක්මණ සායන විස්තර සහිතව කියනවා. පරියන්කේදී කුසිත ගතියකට වැටෙන බව පේනවා. ඒකට හේතුව ඉරියව පවත්තන්න නැතිකම. හැම වෙලාවෙම ඉඳ ගන්නකොට පట్టල වාඩි වෙන්නේ. ඒක කෙරෙන්නේ නැහැ. උඟ දෙනෙක් කොහේ හරි ඇන්දකට හේතු වෙලා පටන් ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ ආධුනිකයෙකුගේ ප්‍රශ්නයක් නෑ. පහු වෙන පහු වෙනකොට හදා ගන්න ඕනේ. ඉඳ ගන්නකොට පුළුවන් නම් බද්ද පරියක්යක්ම ගහලා ඉඳ ගන්න. එතකොට නිින්දයක් නෑ. නිින්ද යනවනම් සතුටුයි. බද්ද පරියක්යේ ඉන්න. ඒ නිසා මේ පටන් ගන්නකොට හිතේ මේ කයේ උජුං කයම් පනිදාය කියලා ඒ සකස් කිරීම තව තවත් දියුණු කරන්න කිසිම ක්‍රියාකාරී භාවනාවකට තමයි මේ චර්ිතය හරියන්නේ. ඒ නිසා එදිනෙදා වැඩ කරනකොට මුළු ජීවිතේම භාවනාවක් කරගන්න එදිනෙදා වැඩ කරනකොට කොච්චර දුරට Tamante ඉරියව්ව හිත පාත් ගන්න පුළුවන්ද? ඒක ඉරියව්වෙන් අනික් ඉරියව්වට ඉරියාපත සංදිවලදී තතිය පාත් ගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ඔය තියෙන කනපින්දම නැති වෙයි. එක තැනක මම ඉන්නවා මේ භාවනා දියුණුවක් නැහැ කියලා කියන එක අභියෝගයක් දීපුවම කඩලා දෙන අභියෝගය තමයි විවිධාකාර ඉරියාපත මාරුවකදී සත්‍යපත්තන්න පුළුවන්ද කියලා බලන්නේ. අතිපූජනීය ස්වාමින් වහන්ස නාසයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ගැටලුවක් පවතින බැවින් මුඛයෙන් හුස්ම ගැනීම හා හුස්ම හෙලීම මා විසින් සිදු කරනු ලබයි. බොහෝ වේලාවක් මෙසේ කිරීමේදී උග්‍ර වේලී අපහසුතාවක් දැනේ. මේ ආකාරයෙන් භාවනා කරන විට උදරයේ පිම්බීම හැකිලිම කෙරෙහි මාගේ අවධානය රඳවා ගැනීමට උත්සාහ ගනිමි. පිම්බීමත් හැකිලිමත් සෑම විටම හොඳින් දැනෙන්නේද නැත. එවිට උදර ප්‍රදේශයට අත තබා බැලුව විට දැනෙන්නට ගනි. ගෞරවනීය ස්වාමින් වහන්ස ආදුනික යෝගියෙක් වන මාහට අනුකම්පා කර නිවැරදිව පිම්බීම හැකිලිම භාවනාව සිදු කරන ආකාරය පැහැදිලි කර දෙන මෙන් ඊ타ත්ම කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට අමාමහ නිවන් සුව වහවහා ළඟා වේවායි ප්‍රාර්ථනා කරමි. ත්‍රිවන් සරණයි. ලේසිම ක්‍රමේ තමයි කවදාවත් භාවනා කරන්න යන්න එපා. වාඩි වෙලා හොඳට පట్టල විඳලා බලන්න මොකද වෙන්නේ කියලා. අපි කියන එකට සතිය පිටනවායි කියලා. මේ ආනාපානේ කරන්න ගියාම ඔන්න නහයෙන් හුස්ම ගන්න බෑ කියලා. ඉතින් ආනාපානේ නොකර ඉන්නලාට ගන්නවනේ. හේතු දුකකට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරන්න එපා. සතිමත් වෙයි. හොඳට පట్టල වාඩිලා බලන්න මේ ඉඳගත්ත පట్టලේ. මේ ඉඳගත්ත ඉඳුන් හිටු පහසුකමේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. මුක්කක්වත් අඹාගෙන යන්න එපා. මුක්කක්වත් පිටිපස්සේ හොයන යන්න එපා. ඒකට ආදි ප්‍රകൃති දෙයි. ඒ නිසා ආනාපාන පිටිපස්සේ හෝ පිම්බීම ඇකිලින් පිටිපස්සේ හෝ භාවනා පිටිපස්සේ දුවන්නේ නැතුව දුවට කය විවේක වෙච්ච වෙලා බල්ලා හොඳට අතපය මුණ හොදාගෙන අඟපත සීතල කරගෙන පట్టල වාඩි වෙයි. හොඳට පట్టල වෙලා බලන්න පట్టලේ. ඒකට කියන්නේ ඉදුන් ඉදුන් පහසුකම. කොච්චර වෙලා හිත පාත් ගන්න පුළුවන්ද මේකේ තියෙන තද රණ්ඩුවක් සහ ද්වේෂයක් කතා කරා භාවනා කියන්නේ පුළුවන් තරම් පట్టල වාඩි වෙලා විනෝදාංශයක් කොච්චර වෙලා මේ ඉඳගත්ත සකස් කරගත්ත ඉරියව්වේ ඉන්න පුළුවන්ද කියලා බලන්න ඒකට සාමාන්‍ය කියන තියෙන්නේ බෞද්ධයන්ට නම් කෙලින්ම කියන්නේ තියෙන භාවනා නම් කරන්න එපා කරපු ගමන් කොහෙදෝ නැතු කුරකට වේලිලක් එනවා එහෙම නැත්නම් මේ උදරේ ප්‍රශ්න මතුවෙනවා භාවනා නොකර ඉන්නකොට මොන ප්‍රශ්නයක්වත් නැහැ නිසා භාවනා කරන්න එපා. පట్టල වාඩි වෙලා ඉඳගෙන ඉන්න පట్టලේ. ඉඳගෙන ඉන්න ඉඳුන් හිටු පහසක කොච්චර පුළුවන්ද කියලා හිත වාර්තා කරන්න අපි බලමු කොහොමද ඒක ඉදිරියට මෙහෙවන්නේ කියලා. අනිතක ඔය ඔය ප්‍රශ්න තියෙන කෙනෙකුට සක්මණේ ප්‍රශ්නයක් එන්නෙම නැහැ. ඒ කියන්නේ වචනයක්වත් ලියලත් නැහැ. ඒ කියන්නේ මේ ලියන එක ප්‍රශ්න වලටමයි කැමති. ඒ පෑනේ ලියවෙන්නේ ප්‍රශ්න විතරමයි. හොඳ දෙයක් ලියවෙන්නෙම නැහැ. ඒ කොලෙත් ස්වභාවික වාර්තාවක් කරන්න බෑ මේ ප්‍රශ්න ලියන ප්‍රශ්න කොලයක් සහ ප්‍රශ්න ලියන පෑනක්මයි හම්බෙලා තියෙන ප්‍රශ්න ලියන කෙනෙකුට. ඉතින් භාවනා ගැන කනපින්දවක්. ඒ නිසා හෙට වාර්තා කරන්න නිකම් වාඩි වෙලා ඉනකොට මොකද වෙන්නේ? කොච්චර වෙලායේ ඉදුම් හිටු පහසුකම මේ සැප මේ ශරීරයත් එක්ක මිත්‍ර වෙන ගැතිය කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා අපිට පුළුවන් වෙයි එකෙන් පොඩක් පාදගන්න. අවසරයි වන්දනීය පූජනීය ස්වාමින් වහන්සේ 2017 නිස්සරණ වණයට වරක් පැමිණි කඩුවෙල සතිපාසලෙහි යෝගියෙක් වෙමි. අකණ්ඩව ඇතිවීම නැතිවීමේ භාවනාවේ යෙදෙන යෝගියෙක් වෙමි. සක්මන් භාවනාව මම දැන් මෙතන කියලා හිතෙනවා. සිත කය යාලු වී පවතිනවා. සක්මන ඉබේම කෙරෙනවා. නිරීක්ෂකයෙකු ලෙස බැලෙනවා. ස්වල්ප වේලාවක් යන විට තෙරපීම, තදවීම, ගුලිවීම, දියාරු වීම, අනායාසයෙන් විසිවීම සිදු වෙනවා. මේ කිසිවක් පාලනය කළ නොහැකි දෙපතුලේ සිට හිස් මුදුන දක්වා මේ ආකාරයට අත්විඳිනවා. දන හිස් දෙකේ කිසියම් වැඩි ගතියක් අවධානයක් පවතිනවා. පර්යංක භාවනාව කය ඇතුළත ලේසම් මස්නහර සම්බන්ධ නැති යන්ත්‍රයක් බව යන්ත්‍රයක් කිව නොහැකි වේගයකින් නිරන්තරයෙන්ම ක්‍රියා කරනවා. එයට තැනක් වේලාවක් නැහැ. සිතන විට නිරීක්ෂණය වෙනවා. විඳින අත්දැකීම් විවිධාකාරයි. ද මේ වෙනුවෙන් සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔය තුන් භාවනා නොකරන කෙනාගේ තොච්චරම තමයි වෙන්නේ. භාවනා නොකරන කෙනා දන්නේ නැහැ. එයාගේ හිත අතීතේ අනාගතේ අරය ගැන අතර මෙතන ඉතින් ඒකට මේ මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. භාවනා කරන එකනට පේනවා. පේනවා ඔය කියන නිතර වෙනස් වෙන ගැටි. ඒක බලන්න වෙනම චීනක් කන්නාඩි අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් ඒක දැකලා ඒ වෙනස් වෙන බව දැක දැක කොච්චර සතුටින් ඉන්න පුළුවන්ද කියලා බලන්න. නොදකින්න පතන් කියන්නේ නැතුව කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන් තාක්කල් කවදාකවත් අකුසලයක් වෙන්නේ නැහැ. කවදාකවත් කවුරුත් එක්ක ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඒක නැතුව ඉන්න හැම චිත්තක්ෂණයක අකුසල. හැම කෙනෙක් එක්කම ගැටුම්. ඒ නිසා මේ වෙනස් වෙන ලෝකේ දැක දැක ඉන්න පුළුවන් නම් කවදාකවත් අපිට තව කෙනෙක් එක්ක ගැටුමක් වෙන්න දෙන්නේ නැහැ. ගැටුමක් තින් ගණන් ගන්න දෙන්නේ නැහැ. ඒක නිසා ඔක භාවනා ප්‍රතිඵලයක් නෙවෙයි. නිරීක්ෂණය කෙරුවොත් ඔය ටික තමයි කාටත් පේන්නේ. ඒක බුරුම් භාෂාවේ කට්ටිය බුරුම් භාෂානේ කොයි භාෂාවක් කියනවා බැලුවොත් පේනවා. මේක කල්පෙන්නේ නැත්තේ බලපු නැති නිසා. බැලුවේ නැත්තේ මොකද වෙන දේවල් බලපු නිසා. අනුන්ගේ දේවල්, අතීත දේවල්, අනාගත දේවල් අතන මෙතන බල බල ඉන්නව මොකක්වත් පේන්නේ නැහැ. මේක දැක්කට මේකට සාදර වෙන්නේ නැත්තම් මේක භාවනා ප්‍රතිඵලයක්, ප්‍රගතියක්, ප්‍රතිපදාවේ දිනුවා කියලා සාදර වෙන්නේ නැත්තම් අපිට ඒක ට අනුග්‍රහ කරගන්න බැරි වෙච්චාම ඕක අපෙන් තරහ වෙනවා. මුසුප්පු වෙනවා. එනිසා මේක දකින්න එක මම කරන මගේ බුද්ධ ශ්‍රද්ධාව, ධර්ම ශ්‍රද්ධාව, සංඝයා කෙරේ තියෙන ශ්‍රද්ධාව මේක තමයි මගේ සීලය කියලා. මේකට කොච්චර සාදර වෙනවද? ඒ තරමටම මේ අනිත්‍ය නිසා ඇතිවෙන දුක අනාත්මේ වැටෙන්න පටන් ගන්නවා. නැත්නම් මේ අනිත්‍ය වැටීම කරදරයකට ගත්තොත් ඉතින් අපිට අර ඒකෙන් ලැබෙන ආනිසංස නැති වෙනවා. ඒ නිසා පොදුවේ කියන්නේ බැලුවත් නැගත් ඕක තමයි වෙන්නේ. ඕක පේන නිසයි බලන්නේ නැත්තේ. ඒ නිසා අනුන්ගේ දේවල් බල බල ඉන්නවා. පෙනුනොත් එකම දේ වෙන්නේ ඒකට අගේ කරන්න. ඒක අනුග්‍රහ කරන්න. ඒක කරදරයකට දාන්න. මේ ලියුම හැබැයි එහෙම කරදරයකට දාපු ගතියක් නම් පේන්නේ නැහැ. හැබැයි පොඩි ඉඟියක් තියෙනවා. ඒ පේන දේ නිකන් එච්චර සරු ගතියකට ලියවිලා නැහැ. ඒක අගේ කිරීමෙන් තමයි සත්පුරුෂ ගතිය මතුවේ. ඒක අගය කිරීමෙන් තමයි ත්‍රිලක්ෂණ තැන ලැබෙන්නේ. ඒක අගය කිරීමෙන් තමයි විපස්සනා ඥාන පහළ වෙන්නේ. නිසා මේ දකින්න දේ තමම උපයාගත් දෙයක් විදිහට ඊටාම ගෞරවයෙන් ආදරයෙන් අනුග්‍රහකරනද එතකොට ඉදිරි පෙළ ඉදිරි පෙත මාර්ගයේ සකස් වෙයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත සක්මනෙහි සතිය පිහිටුවීම අද දින සක්මන් මළුවේ විනාඩි 3ක් 4ක් පමණ සාමාන්‍ය ගමනින් එහා මෙහා ගොස් පසුව සක්මන අදිෂ්ඨාන කරගෙන සක්මනට මුහුණලා ඍජුව සිටගෙන මම දැන් මෙතන යයි සිතා වම දකුණ මෙනෙහි කරමින් සක්මන් කළෙමි. ටික වේලාවකට පසු පාදයේ ක්‍රියාකාරකම් හා ස්පර්ශයන් පිළිබඳව අවධානය යොමු කළෙමි. යටිපතුල පොළවට ස්පර්ශවන ආකාරය පළමුව නිරීක්ෂණය කළෙමි. පළමුව විලුඹත් ඊළඟට පාදයේ මැද කොටසත් අවසානයේ මහපට ඇඟිල්ල හා අනෙක් ඇඟිලිත් ස්පර්ශ වන දෙසට අවධානය යොමු කළෙමි. පොළොවේහි පාද ගැටෙන විට දැනෙන ස්පර්ශ සමහර ස්ථානවල වැලිවල සිනිඳු බව, රළු බව, තද බව හා සිසිල් බව পায়ට හොඳින් දැනුනි. වැලි මළුවේ කීපවරක් එහා මෙහා ගොස් ඒවා නිරීක්ෂණය කළෙමි. සමහර ස්ථානවල වැලි ඊටාම සිනිඳුවට ඇදුන දැනුන අතර එහි නැවතීම කීපවරක් පාද තබමින් නිරීක්ෂණය කළෙමි. මෙසේ සිටින අතරම මගේ සිත ව්‍යාපාද සිටිවිල්ලක් කෙරෙහි ඇදී ගොස් ඇති බව දැනුනි. එහිම මා නැවතී හිත හීලෑ නෑ කියා සිතමින්ද සිතේ ස්වභාවය මෙය බව සිතමින්ද ඒ ගැන පශ්චාත්තාප නොවි ඒ චිත්තානුපස්සනාවක් මිස මට කළ හැකි දෙයක් නොවන බව සිතා මම ඒ දෙස මදක් වේලා බලා සිටියෙමි. සිත වික්ෂිප්ත වී ඇති බව තේරුම්ගත් මා නැවතත් සක්මණෙහි සතිය පිහිටුවේ පිහිටුවමි ස්ථිර වදිෂ්ඨානයක් ඇති කරගෙන කුසල ඡන්දයක් ඇති කර ගතිමි නැවතත් පාදවලට සිත යොමු කර වම දකුණ මෙනෙහි කරමින් සක්මන් කළෙමි වැලි පොළවේ සිනිඳු ස්ථාන රළු ස්ථාන සිසිලස පාදවලට දැනෙන විට නැවතත් සක්මන කෙරෙහි සතිය යොමුව ඇති බව ප්‍රත්‍යක්ෂ විය ශරීරයේ බර වම් පාදයේ හැම විටම සමාවන්න දකුණු පාදයට ශරීරයේ බර වම් පාදයෙන් දකුණු පාදයට මාරු කරමින් හැම විටම එක කකුලක් පමණක් ශරීරයේ බර දරමින් ඒකාරෝ ක්‍රමයට සමතුලිතව ගමන් කිරීමට පාද උපකාරවන ආකාරය නිරීක්ෂණය කළෙමි. ගමන් කිරීමේදී වලලු කර නැටමින් දනහිස් නැවෙමින් ගමනට උදව් වන ආකාරයත් කකුලේ මස් පිඩුවල ඇතිවන සුළු වේදනාවත් හොඳින් දැනුනි. මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කළ පසු සක්මන් තීරුවේ කරකවා තිබූ පන්දුවක් මෙන් ඉබේම ගමන් කරන ආකාරයක් ඇතිවිය. ඉන්පසු මා පර්යංකයට වාඩි උනේමි. සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට සුඛ ප්‍රතිපදාවෙන් කෙටි කලකින්ම උතුම් නිර්වාණ බෝධි නිර්වාණාවබෝධය වේවායි ප්‍රාර්ථනා කරමි. මේකේ පරියන්කේ විස්තර ටිකක් තිබ්බනම් ලේසි උතර කමඨාන් මාතාවට එලියක් වැටෙනවා. මේ විදිහට සක්මණේ විස්තරය හොඳයි. සක්මණේ විස්තර විස්තරත් විස්තරාත්මකයි. හිත පිට යනවා ආපහු ගන්නවා. ඉතින් ඒ ගත්ත ගැම්ම, ඒ ගත්ත සතිය, ඒ ගත්ත සමා එකලස කොච්චරක් පරියන්කයට ගෙනිච්චද කියන එක හරි වැදගත් වෙනවා. උපයා ගන්නාලද එකලස, උපයා ගන්නාලද සතිය ඊගාව ඉරියව්වට ගෙනියන එක. ඉරියාපත හන්දි ස්ථානයකින් එහාට ගෙනියනවා කියන එක විශාල දක්ෂකමක්. ඉතින් ඒ ටික තමයි මේකේ අඩුව තියෙන්නේ. අනිත් දවසේ ලියනකොට කොච්චරක් සක්මණේ පරිසක්මණේ ගුණය සතිය පරියන්කයට ගෙනියා ගන්න පුළුවන් වුණාද කියනටත් නිරීක්ෂණ එකතු කරන්න ওই විදිහට ඉදිරියට යන්න. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු 10කට වැඩි කාලයක් ගිහි ගෙයින් නික්මෙමින් බොහෝ අපහසුතා මැද භාවනා කරන යෝගිනියක් වෙමි. එක් එක් භාවනා මධ්‍යස්ථානවලදී එක් එක් ආකාරයට භාවනා වැඩුවෙමි. යටි කය බැලීම, උඩුකය බැලීම, සම්පූර්ණ කය බැලීමද පසුව පසුව නොදැනීම දක්වාම භාවනා වැඩුවෙමි. ඉන්පසු තවත් භාවනා මධ්‍යස්ථානයකදී ධාතු මනසිකාරය ගිවන් වීමෙන් පසු අදුක්කම සුඛ වේදනාව දක්වා භාවනා වැඩුවෙමි. මෙය ලියනුවේ කමඨහන සුද්ධ කර ගැනීම සඳහායි. ඔබ මෙම මධ්‍යස්ථානයටද පැමිණි තුන්වෙනි වතාවයි. දෙවන වතාවේදී කමඨහන සුද්ධ කර ගැනීමේදී චිත්තානුපස්සනා භාවනා වැඩිවීමට උපදෙස් දෙන ලදී. එම උපදෙස් ලබා ගැනීමෙන් පසු දින පහ අවසන් වී නිවසට යාමට සිදුවිය. චිත්තානුපස්සනාවේදී රාගසිත, දේශසිත හඳුනා ගැනීමට පුළුවන්. වරින් වර පැමිණෙන සුළුසුළු සිතුවිලි හඳුනා ගැනීමට අපහසු විය. චිත්තානුපස්සනා භාවනාව වැඩිවීමටද ඉදිරියට භාවනාව කරගෙන යාමටද සුදුසු උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය වේවායි ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මමත් නම් සැකයි මම මේ චිත්තානුපස්සන භාවනාව කියලා දුන්නා. ඒ කියන්නේ මම වචන දෙන්නෙම නැහැ. ඊව ගම මේ වගේ කඩියට මාළු යමක් ගිල්ලා වගේ වෙනවා. මේ ස්ථාන කමේ අවියද ඇවිද රත්යතු ගන්න කෙනෙක් නෙමෙයි. මේගොල්ලෝ ගිහිල්ලා හැම ස්ථානෙම උගන්වනවා ඇති. මම දැන් මේ ටික කරගෙන ආව ඕගොල්ලන්ට කියලා දෙන්නම් කියලා. සමාවෙන්න ඕනේ මම මේ කවුද කියලා දන්නේ તો කතා කරන්නේ නම ලිව්වේ නැතුව බොහොම ස්තුතියි. කරුණාකරලා මේ සතිය පිටවන්නේ ඉඳගෙන ඉන්න එකේ ඒකයි අයනාතේ. මම කවදාකවත් ඔය ආරක කරපම් මේක කරපම් කියලා කියුණා නම් අය දත් ගලවනවා. වෙන්න ඉඩ තියෙන අයගේ තියෙන අත්තරද්දා. කරුණාකරලා නැහැ. මේ වාඩි වෙලා දැනෙන දේ කියන්නේ. එතකොට මේ කියන්නේ ධාතු මනසිකාර්යමක චිත්තානුපස්සනාද මේක කය අඩු නමත වීමද මේ හිත අමතක වීමක්ද ඒ ඔක්කොම නංවනම් දානවයි කියලා කියන්නේ මේ තේරම නිත්‍ය සංඥාවට අරගෙන එකක්වත් දෙන්නේ ඒක තප්පරයක් අතෝ තේරම සිද්ධ වෙනවා ඉතින් ඕන නංවනම් දෙයින් තමයි මෝඩ වෙන්නේ අපි මුදෙනෙක් එන්නෙත් මෙහෙට ඒ පදක්කම් ඉල්ලගෙන යන්න දෙන්නෙම නැහැ මයි කිසිම නැහැ එහෙම කිසිම ඕනකමක් නැත්තේ නෑ අනිතික මේ මේ අවුරුදු 10ක් කී කෙනෙක් වෙලා කංකටුළු වින්දයි කියන එක බුදුහාමරණ කරන නිග්‍රහයක් නෙයි කීගෙන් නිමුේ නම් මෙලු විදුලේනේ ජයක් නේ එන එන සැපක් නේ. මේක මේ සාසනය නිසා මම ගිහිල්ලා මට හරි කංකටොල්ලක් පාරුණා කිව්වම ගෙදර මිස ගෑ. ඔක තමයි අම්මන්ඩි කිව්වේ ඇවිල්ලා ගෙදර කාලා පුදිය ගනින්. මේ අතන මෙතන යන්න එපා කියලා. මටත් කියන්න හිතෙනවා එහෙමම. මේ කුච්චර ජොලි ජීවිතයක්ද මේ භවනා කියන්නේ. කටුකොලක් කරගන්න එපා. එහෙම කරගන්න කාලයක් තිබ්බ දැන් නෑ. දැන් හොඳට පැහැදිලි. ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. කිසිම කටුකොලක් නැහැ මේකේ. Taman වෙත පැමිණෙන දේ දිහා බලනවා බල්ල වාර්තා කරනවා. නම් වනන්ද මිල්ලෙන් තමයි දේරම පටලැවිලි වෙන්නේ. ඒක නිසා වාඩි වෙලා මම අර කලින් කිව් විදිහට උන්දේට කොච්චර වෙලා තමන්ට මේ ඉඳුන් හිටු පහසුකම තියනවද කියලා බලන්න. එහෙම නැත්නම් මම මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කොච්චර වෙලා දක්ෂින් දකින දැනෙන්නේ ඉන්න පුළුවන් කියලා බලන්න. ඒකට ඉතුරු ටික භාවනාවෙන් කෙරෙයි. මේ එක එක නම් දාන්න එපා දාපු ගම දාන එක කෙරෙනවා ඇත්තට පොත්වල එහෙම තියෙනවා. එහෙම තිබුණට නොදෑම්මයි කියලා කිසි බාධාවක් නැහැ. හිත කියන එක කොහොමඩක්වත් එක තැනක තියන්න බැරි එකක්. ඒක කොයි වෙලාවෙත් දියුණු වෙනවා තමයි වෙන්නේ. විශේෂයෙන් මේ පාරට આવු දියුණු වෙන විතරමයි වෙන්නේ. ඒ නිසා නංවනම් දාන්න නැතුව මේක විනෝදයක් කරගෙන මේක අනේ සුකෝ බුද්ධානම් උපාදෝ කියලා බුදුන් පාළු කොච්චර හොඳද? බුදු බුද්ධ ධර්ම දේශනා කොච්චර හොඳද? පැවිදි කොච්චර හොඳද? සමගිය කොච්චර හොඳද? මොකද්ද ඔගේ තියෙන කටුකොහල? කටුකොහල නම් තමයි ළඟ තියෙන ටික විතරයි. අන්තරම අවුරුදු 30ක් මහානකම් කරලා තිනවා. පුදුම ජොලියක්. ආයේ කේ නෑ මේකම මොහොතක්වත් නෑ. පුදුම ජොලියක ඉන්නේ. ඊට ඉස්සෙල්ලා අවුරුදු 10ක් ගිහිවත් ඉඳලා භාවනා කරා එක එකක් දන්නේ නෑ. භාවනා කර බවක් මොකක්වත් දන්නේ නෑ. මේක මේ කියාපාම වැඩි කියලා මට හිතෙනවා මට මූණ කවුද කියලා දන්නේ තියෙන පුදුම සතුටකින් මම මේ කතා කරන්නේ. එහෙම නැත්නම් උගව දෙනෙක් පායත් එක්ක හිතනවා මේ එල්ල කරලා පිටියකට හේතු කරලා මේ මට අනිඳ හදනවා. මට එහෙම එකක් ඕන කමක් නැහැ. මේ නංවනක් දාන්න නැතුව යන ක්‍රමේ හරි. ඔබ දිගට සතුටින් කරන්න. සුභ පරමහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. ඉදපඤ්ඤත පුක්කලෝ උපරිං උපති උත්තරින් අපඩේ විඥාන්තස කියලා තියෙනවා. මේ සීලෙම දී ඇති සුභ පැත්ත බලන්න. මට ඊගෙම තොරව මෙච්චර වෙලා ඉන්න පුළුවන් වුණා. මට මෙච්චර වෙලා වාඩිලා ඉන්න පුළුවන් වුණා. මට මෙච්චර වෙලා මගේ ඒරියාව බලන්න පුළුවන් වුණා. මට මේ තොරතුරු ලියන්න පුළුවන්. කොච්චර වටිනවද? ඒක අටකොහලක් ලියා කරන්න එපා. එතකොට අර මේ ලස්සන දේවල් අගය කරන්න දන්නේ නැති, අනුග්‍රහ කරන්න දෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒක හැබැයි ඒක මේ ලියන කෙනාගේ දෝෂේ නෙවෙයි තනිකර ගුරුවරයාගේ වැරද්ද. 100%ක්ම ගුරුවරයාගේ වැරද්ද. මේක ලියන හැටි කියලා දීලා නැහැ. ඒක නිසා වැරද්ද මම බාර ගන්නවා. නැවත නැවත ලියන්න ওই කරපු ටිකේ හොඳ සුබ හරිගිය පැත්ත ඊට එතකොට ලොකු උනන්දුවක් එයි මේ දේ කරන්න. අනිත් එක ඒ වගේ යන්නේ එළියට ඉන්න අයට ලොකු ආදර්ශයක් වෙයි. දැන් මේක තියෙන්නේ ඉන්දියන් මනසක් කකුලක් පිටිපතර ගන්න මේක ඇහිච්චාම අවුරුදු 10ක් අටකොහලක් ගැන කතා කරනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඒක ලිඛිත ප්‍රශ්න સમાප්තයි අපිට තියෙන තව විනාඩි 10ක් විතර කාලයක් කාට හරි මේ මම ඉදිරිපත් කරපු දේවල් මත ආදි පුංචි කං අඩුපාඩුකම් තියෙනවා නම් ඉදිරිපත් කරන්න හෝ සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න විනාඩි 10ක් කාලයක් තියෙනවා. අද උසන් නැත්නම් අපි ඒ කියන්නේ ප්‍රශ්න නැහැ කියන එක අපේ නම් ඒ විනාඩි 10ත් සක්මන් භාවනාවටම දානවා. ඒකට පැයකුත් විනාඩි 10ක විතර කාලයක් සක්මන් සඳහා ලැබෙනවා. අපි තුනට නැවත ගෙඩිය හඬවනවා. පරියංක භාවනාවකට එතෙන්දී අපි සාමූහික පරියංක භාවනාවට යනවා. ඒ ප්‍රකාශයත් එක්කම අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල સમાપ્ત වෙනවා සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි